වහන්සේලාත් ශ්‍රවණය කරන නිසා ගරුතර මහා සංඝ රත්නයේ අවසර බලාපොරොත්තු වෙමින් ශ්‍රාවක ප්‍රේක්ෂක ගිහි භවතුන්ට ආමන්ත්‍රණය කරනවා. පොසොන් පුර පසළොස්වක පොහොය නිමිති කරගෙන සිදු කරනු ලබන සීල භාවනා මිශ්‍රක වැඩමුළුව. කිනිතුලාගල අරණ්‍ය සේනාසනස්ත YouTube නාලිකාව හරහා අපි වෙසක් පොයේ සිට සෑම පුරපසළොස්වක පොහොය දවසකදීම මේ විදිහේ වැඩසටහන් මාලාවක් සමගින් සැබෑවත් ඥානවන්ත ඔබ සමග ඒකාත්මී වීමට හිතුවා. ඒක බොහෝ කාලයක් සංවිධානාත්මකව සිද්ධ කරන ලද දෙයක ප්‍රතිඵලයක් නොව අපේ මේ පොඩි ස්වාමීන් වහන්සේ නමක් බොහොම කෙටියෙන් පටන් අරගෙන පුංචි පුංචි ධර්මාතෘකා අරහා මෙච්චර දුරක් ඇවිල්ලා එෙහිදී ශ්‍රාවක ප්‍රේක්ෂක උදවියගේ ඉල්ලීම්ද සැලකිල්ලටගෙන තමයි මෙච්චර දුරක් අපි ආවේ. ඉතින් ඒ නිසා අපි ඒන් බලාපොරොත්තු වෙන්නේ ශ්‍රාවකින්ගේ ඉල්ලුමට අනුව ධර්මමය සැපයුමක් කරන්නට නෙමෙයි. දැන් අපි මේ දේශනා පැවැත්වුවත් මේ අපි දිනපතා මේකට ධර්ම දේශන ඇතුල් කරනවා නිදහස් කරනවා මුදා හරිනවා කියලා අපට එහෙම අදහසක් නැහැ. අපි කරන්නේ ස්වාමින් වහන්සේලාට සූත්‍ර විනය අභිධර්ම අටකතා සහිතව උගන්වනවා pāli භාෂාව උගන්වනවා ඒ උගන්වනකොට පටිගත කරන දෑ තමයි ඔබට මුදා හරින්නේ හුදෙක් ධර්මදේශනා පවත්වන්නට ඕනේ කියන අදහසින් නෙමෙයි අපි මේක දියත් කරන්නේ. ඒක හොඳට මතක තියාගන්නට ඕනේ. නමුත් ඒ ක්‍රමයට කැමති වෙන පිරිසක් ඉන්නවා. තවද බලන්න බුද්ධදාස මහත්මයාගේ අභිධර්ම දේශනා අර රත්නායක කියන අන්ධ වෙච්ච මහත්මයෙකු මහත්මයෙක් ලියපු අභිධර්මයට අභිධර්මාර්ථ සංග්‍රහ අභිධර්ම ස්වરૂපාර්ථ දැන් මේවා ස්වාමින් වහන්සේලා පවා පරිශීලනය කරනවා එතකොට අන්න ඒ වගේ අපි බලාපොරොත්තු වෙන්නේ මේක සමහරලාට අපි මරුණාට පස්සේ මීටත් වඩා ප්‍රයෝජන ගනි. අන්න ඒ විදිහට තමයි මේක අපි सिद्ध කරන්නේ. ඉතින් ඒකට කැමති වෙන පිරිසක්, ඒ ක්‍රමයට කැමති වෙන යම් පිරිසක් රටේ ලෝකේ ඉන්නවා. ඉතින් අද දවසේදීත් මේ පොසොන් පොහොය දවසේ මේ ප ဋ ාණ ධර්ම දේශනාව ඉතින් අපි ප්‍රසිද්ධ මාධ්‍යවල වාගේ එහෙම දායකත්වයේ අරගෙන ලොකු විස්තරයක් කරලා එහෙම කරන්නේ නැහැ. අපි එහෙම වගකීමක් ගන්නෙත් නැහැ. දැන් ඉතින් මේ දේශනාව මේ විදිහට අපි වෙසක් පොයට පැවැත්වුවේ කිසිම කෙනෙකුගේ එහෙම සම්බන්ධතාවක් නොමැතිව නමුත් මේ දේශනාවලට රුචිකත්වයේ දක්වන පිරිසක් පැල්මඩොල්ල කොට්ටපිටියේ තොටිලගම පදිංචි දැනට දකුණු කොරියාවේ සේවය කරන ලිෂාර සේනක තරුණ පුතණුවන්ගේ මීට වසර 4කට පෙර මිය ගිය තම පියාණන් වන එන්නේ පියතිස්ස මෙතුමා පරලොවට පරලොව සැපත් වී එතුමාගේ ගුණ සිහිපත් කරලා තවත් මියගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීමටත් එක්ක තමයි මේකට මේකට දායකත්වයේ දායකත්වයේ කියනකොට අපි කාටක්වත් අපි දේශනා පවත්වන දායකත්වයේ දරන්න කියලා එහෙම ධර්මයට අගෞරවයක් වෙන විදිහට එහෙම ධර්මය මේක අමිලයි මේ ධර්මය මිල කරන්න බෑ ප්‍රයිස්ලස් මේ ධම ඒ නිසා නමුත් ඒ අය මේ උපකරණ කැඩෙනවා බිඳෙනවා ඒ වගේ දේවල් නිසා අලුතෙන් ගන්ට වෙනවා ඉතින් ඒ නිසා ඒ දායකත්වය දරමින් සුජීවත්ව සිටිනේ මෞතුමියටත් සහෝදරයාටත් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් එම පුතා ගේ ජන්මදිනයේ ජූනි මාසේ 29 වෙනි දිනට යෙදෙනවා. එයත් සම්මර්ෂණය කරලා ආශිර්වාද කරලා මේ දේශනාවට ඒ ආකාරයේ දායකත්වයක් නැත්නම් ධර්ම දානයෙහි කොටස් කරුවෙක් බවට පත් වෙනවා. ඉතින් ඒක යුතුයකමක් විදිහට අපි කල්ැතුම් මතක් කළා. දැන් අපි කෙලින්ම මාතෘකාවට එනවා. නමුත් ධර්මානුශාසනාවක ප්‍රවේශය හොඳ විය යුතුයි. මොකද හේතුව දැන් අපි වුණත් දැන් කෙනෙකුගේ පොතක් පතක් ගන්න ගියාට පස්සේ දේශනාවක් සාමාන්‍ය ශාස්ත්‍රීය දේශනයක් අහනකොට සමහරලාට හැම එකකම මුලින් අගින් අහලා අපි අදහසක් ගන්නවා. එතකොට ඒ වගේ තමයි ධර්මානුශාසනාවකත් අර ප්‍රවේශය බුද්ධිමතාට බුද්ධියට කතා කරන හැඟීම් වලට කතා කරන නෙමෙයි බුද්ධිය අවදි කරන හැඟීම් අවදි කරන නෙමෙයි ඉතින් ඒ නිසා මේ දේශනායක ප්‍රවේශය ඒ දේශනාව සමස්ත දේශනාව පිළිබඳවම අදහසක් උද්දීපනය කරනවා නම් ඒක සාර්ථකයි. එතකොට ශ්‍රාවක අවධානය යොමු වෙනවා. එතකොට මෙතනින් අපට යමක් ගන්නට තියෙනවා ජීවිතයේ දේශ බලන්නට කියලා ඒ උද්‍යෝගයක් ආරම්භක අවස්ථාවේදීම ප්‍රවේශයේදීම සිද්ධ වෙනවා. ඒ නිසා ධර්මදේශනාවක ප්‍රවේශය පූර්විකාව කියලා කියන්නේ ඊටම වැදගත්. ඉතින් ඒ නිසා මේ මේ පොසොන් පුරපසළොස්වක පොහොය දවස පිළිබඳවත් අපි වචනයක් මතු කළ යුතුමයි. කවුරුත් දන්නවා. නමුත් අනුස්මරණීය දවසක් අපේ ගුරුතුමන් වහන්සේ ලෞතර බුදුරජාණන් වහන්සේ ඒ උත්තරීතර තත්වයට තුන්ලොවක් සනසන්නට පහළ වූ දවස වෙසක් පෝය. අපට යම්සේ වැදගත්ද ඊට නොදෙවෙනි මට්ටමට පොසොන් පුර පසළොස්වක් පොහොය දවස අපට වැදගත්. අපට මේ ධර්මයේ පිහිට විධිමත්ව ලැබෙන්නට අවශ්‍ය කරන පසුබිම සකස් වුණේ පොසොන් පොහොය දවසේ නිසා. ඒකක්වත් හමු සිදුවීම් නෙමෙයි. ඒවා ලෞතර බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානයත් එක්ක සිද්ධ වෙච්ච සිදුවීම්. ඉතින් ඒ නිසා ඒ මිහිඳු මහරහතන් වහන්සේගේ සම්ප්‍රාප්තිය ඒ සම්ප්‍රාප්තියෙන් ප්‍රථම සුහද කතාබහ ඒ කතාබහෙන් පස්සේ ධර්ම ප්‍රචාරයට සිද්ධ වෙච්ච පටන්ගත්තු ක්‍රමය ඒ ධර්මදේශනා මුලින්ම පටන්ගත්තු දේශනා ඒකේ විකාශනය ඒවා ඉතාමත්ම දූරදර්ශීව හොඳම හොඳ කළමනාකරණයකින් තමයි සිද්ධ වුනේ. ඒ නිසා තමයි බොහෝ දැවැන්ත රටවල් වලට ධර්ම දූත කණ්ඩායම් ගියත් අද හෝඩුවාවක්වත් හොයා ගන්නට නැහැ නෂ්ටාවශේෂ තුනුරුවන්ට සම්බන්ධ මිසක. මෙහි එහෙම නැහැ. මොන විදිහේ බාධා කරදර මේකට එරෙහි ව්‍යාපාර එදා මෙදා තුර කොච්චර ආවත් මේක තාමත් ඉස්සරහට යනවා. ඉතින් ඒ නිසායි මිහිඳු මහ රහතන් වහන්සේගේ ඒ කලමනාකරණය නිසා තමයි ඒක තමයි පදනම උනේ. ඉතින් එහෙමනම් ඔය කාරණයක් හිතට නගාගෙන අපි මේ ධර්මානුශාසනාව ගැඹුරුයි. එමෙන්ම පැය 5කට අඩු වැඩි කාලයක් විකාශනය වෙනවා. සාමාන්‍ය කෙනෙක් ධර්මානුශාසනාවක් සඳහා පේවි ගන්න ශ්‍රවණය කිරීමට පැයක් වාගේ කාලයක්. හැබැයි මේක ඊට වඩා වැඩි. එමෙන්න මේ දේශනාව තුල කතාන්දර නැහැ. මේ දේශනාව තුල තියෙන්නේ ධර්ම කරුණු මේ දේශනා කොටස ගැඹුරුයි ගැඹුරු ධර්ම කරුණු වැඩිපුර තේරුම් ගන්නකොට චතුරාර්ය සත්‍ය අවබෝධයට පෙරම පෘතුග්ජන සීමාවේ දීම වැඩි හෝඩුවාවන් ප්‍රමාණයක් තමට නතු කරගන්නට පුළුවන්. බුද්ධියට හසු කරගන්නට පුළුවන්. එතකොට මේ ධර්මයේ ගැඹුරු නිසා මේ ධර්මයට ලොකු කැපකිරීමක් කරලා පරියත්ති සවණ චින්තන පටිපත්තික්කමතෝ සදාධීරෝ තත්ත කෛරා නහඤ්ඤං කරණීය තරං තතෝ අත්ති ඔන්නෝමයි කියන්නේ මේ ධර්මයේ ඉගෙන ගැනීම සවණ සාකච්ඡා කිරීම නැත්තම් නැවත නැවත අහලා ශ්‍රවණය කිරීම චින්තන සිතීම පටිපත්තික්කමතෝ පිළිවෙලින් සීල සමාධි ප්‍රඥා විදියට ඉස්සරහට යෑම තත්ත කෛරා නහඤ්ඤං කරණීය තරං තතෝවාති එතනින් එහාට කරන්න දෙයක් නෑ ඕක තමයි කරන්න තියෙන්නේ එතකොට පින්වතුනි මේ ත්‍රිපිටක ධර්මයේ පිළිබඳව හොඳ අවබෝධයක් ඇති කර ගන්නට සසර පිනක් අවශ්‍යයි සංසාරික ජීවිතවලදී දිනු කරගත්තු හොඳ පිනක් අවශ්‍යයි පුරුදු කුණු කරගෙන ආවේ නැත්නම් මේක පිළිහිටන්නේ අපි ਸਰව සම්පූර්ණයි කියලා කියන්නේ නැහැ. නමුත් අපි දන්නවා අපි උගන්වනකොට දේශන පවත්වනකොට ධර්ම සාකච්ඡා කරනකොට සමහරවට බාහිරයෙන් නානාමාදිලියේ දැනුගත්කම් තිබුණාට ධර්මයේ තේරුම් ගැනීමේ හිලා ඒ දැනුවත්කම් ඇති කර ගැනීමට බොහොම අසරණ අය ගිහි සමාජයේ පැවිදි සමාජයේ එමට ඉන්නවා ඒ කියන්නේ එක එක්කෙනාගේ දක්ෂතා එක එක පැතිවලට විහිදෙන්නේ සසර පුණ්‍ය මහිමේ අනුව. එතකොට අපි සතුටු වෙනවා අපට යම් මට්ටමකට සූත්‍ර විනය අභිධර්ම පිළිබඳව අවබෝධයක් තියෙනවා. සූත්‍ර විනය අභිධර්මය කියන තුන් පිටකයම ඉගෙන ගන්න එක තමයි ධර්මය පිළිබඳව සමබර අවබෝධයක් ඇතිවීමට බලපාන්නේ. දැන් විනය විතරක් ඉගෙන ගත්තොත් ශික්ෂාපද ටිකට හැගාගෙන ඉන්නවා එතනින් එහාට ඒ ශික්ෂාපද වලින් බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වෙච්ච කෙලෙස් දුරු කිරීමට හේතු වෙන මානසික ක්‍රියාකාරකම් ගැන සැලකිල්ල දැක්වෙන්නේ නැහැ. ශික්ෂාපදයේ දුෂ්කටයේ දුබ්බාසිතේ දක්වාම සැලකිලිමත් වෙනවා. එතනින් එහාට එයාට සිත පිළිබඳව පැහැදිලි අවබෝධයක් නැහැ. හිතා ගන්නවා නමුත් අපි සිල් රකින්නවා කියලා. එතකොට විනය පිටකයයි අභිධර්ම පිටකයයි ලෞතර බුදු කෙනෙකුට පමණක්ම හසු වෙන කොටස්. ඊයේ පෙරදත් එක මහත්මයෙක් මට කතා කරලා කියන ස්වාමීන් වහන්සේ විනය කියවනවා. ඉස්කෝල මහත්මයෙක් කියන්නේ ස්වාමීන් වහන්සේගේ දේශනාත් අහනවා. නමුත් ඒකේ අර විවිධ ණය ක්‍රම එනකොට හරි අමාරුනේ තේරුම් ගන්න කියලා. ඇත්තම තමයි. ඒක පින්වතුනි එකපාරක් කියවට තේරෙන්නේ නැහැ. අපි ඒක අත්දැකීමෙන් දන්න දෙයක් ඔය විනය බොහෝ දෙනෙක් හිතා ගන්නවා හරි ලේසි කියලා. ඒ වුණාට විනයේ තියෙන ණයක්‍රම විවිධ විශේෂ ණයක්තා. විවිධ විශේෂ ණයක්‍රම ඇති බැවින්. ඒක ඒ විදිහටම තේරුම් ගත යුතුයි. නිකන් ගිහි කෙනෙක් දසාකුසලයෙන් වැළකීච්ච මට්ටමින් එයාට ඇති භාවනා කරගෙන ඉස්සරහට යන්නට පංචශීල ටික රැක්කනම් ඇති එතනින් එහාට බණ භාවනා කරගෙන යන්න ප්‍රමාණවත් ඒ මට්ටම පැවිද්දට අවශ්‍ය නම් පැවිද්දයි ගිහියයි කියලා වෙන් කිරීමක් අවශ්‍යත් නැහැනේ. එහෙනම් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියලා සිවණක් පිරිසක් බෙදෙන්න අවශ්‍ය කරන්නේත් නැහැනේ. එම නිසා ඒ විනය පිටකය කියලා කියන්නේ හරි සූක්ෂමයි. ඒකේ තියෙන විදිහටම ඉගෙන ගන්නට ඕනේ. ඉතින් ඒ විදිහට විනය පිටකය පිළිබඳව හොඳ ප්‍රවීණත්වයක් ආවොත් සමහරලාවට දැන් අපි චේතනාහම් භික්කවේ කම්මං වදාමි කියලා කියනවා. නමුත් ඔය දැන් අපි සාමාන්‍ය කෙනෙකුට මනස පිළිබඳව අවබෝධයක් නොති වුණොත් එයාර ගොරෝසු මට්ටමට චේතනාව දිහා හිත දිහා බලාගෙන මගේ මේ වරද උනේ මේ වරද උනේ නෑ කියලා තීරණය කරනවා. ඒක ඇත්තට සාර්ථක නෑ. සාර්ථක නොවන වගට බොහෝ කරුණු තියෙනවා. හැම වෙලාවෙම දැනගන්නට ඕනේ මේ ත්‍රිපිටක ධර්මය කියලා කියන්නේ විශේෂයෙන් විනයයි අභිධර්මයයි. ලෞතර බුදු කෙනෙකුට තමයි 100%ක් හසු වෙන්නේ සාමාන්‍ය කෙනෙකුට හසු වුණා වගේ පෙරුණාට හසු නොවෙච්ච තැන් එමට තියෙන්නට පුළුවන්. අපි සාමාන්‍යයෙන් විනය තියෙන දැන් මෙතන මේ අපි අභිධර්ම දේශනාවක් පවත්වන්නේ. නමුත් අර දැන් අභිධර්ම දේශනාවකින් වුණත් ප්‍රතිඵලය ගන්නට විනයක් දැනගන්නට ඕනේ. අන්න ඒකයි. නැත්නම් අභිධර්මයේ විතරක් දැනගත්තට පස්සේ ආ ඔක්කොම නාම රූප තමයි ඔක්කොම ස්කන්ධ තමයි සත්වයේ පුද්ගලයෙක් නෑ ඒ නිසා මේ හිත දිහා තමයි බලා ගන්නට ඕනේ ශික්ෂාපද වැඩක් ඇත්තේ නෑ ශික්ෂාපද කයට වචනයට සම්බන්ධ කරලා පැනෝනේ කියලා සමහරවට අපි කෙලෙස් නැති වෙන විදිහට වැඩ කරමු කියලා සමහරවට අර පැත්ත නොසලකා හරින්නට පුළුවන් යන්න බෑ ඒ ගමන් මඟ ඇත්තයි සමහර උදවියට සතරපද ගාතාවක් ඇහෙනකොට සීලය ගැන කීවෙත් නැහැ මොකුත් කීවේ නැහැ එයයි මාර්ගඵල ලබනවා ඒකට කියන්නේ සමුච්ඡේද ප්‍රහාණයෙන් නැත සමුච්ඡේද විරතිය ඒ කියන්නේ පරණ ජීවිතවල විශාල වශයෙන් කෙලෙස් වලට බලපෑම් කරලා සීල සමාධි ප්‍රඥා උසස්ම ආකාරයට දියුණු කරගෙන ආපු නිසා සීලයෙන් යටපත් කරන්නට ඕන කෙලෙස් කියලා අමුතුවෙන් වෙහෙසක් දරන්නට අවශ්‍ය කරන කෙලෙස් බොහොම විහාර වෙලා බුරුල් වෙලා තියෙන නිසා ඒ බණපද ඇහෙනකොට සෝවාන් ආදී මාර්ගඵල ලබනවා. ඒ ලබනකොට ඒකට කියන්නේ සමුච්ඡේද විරතිය. සෙසු අයට සම්පත්ත සමාදාන විරතිය කියන එක අවශ්‍ය කරනවා. ඒ කියන්නේ ප්‍රාස්තාවික වශයෙන්. ඒ කියන්නේ ඒ අවස්ථාවට ආවට පස්සේ බුදුරජාන් වහන්සේ මේ ප්‍රාණඝාත ආදී කරන්න එපා කියලා කිව්ව නිසා වැළකෙනවා කියන අදහස නෙමෙයි. මේක වැරදි නිසා ඒ ඒ අකුසල කර්මෙන් වැරදෙනවා, වැළකෙනවා. ප්‍රාණඝාතයෙන් වැළකෙන වැරදි. මේක හොඳ නෑ. මේක තමාටත් අහිත පිණිසයි අනුන්ටත් අහිත පිණිසයි. සොරකම යනාදි වශයෙන්. ඒකට කියනවා සම්පත්ත විරතිය. සමාදන් වෙනවා. දැන් සමාදන් වෙලාත් හැබැයි නුවණින්ම රකින්නට ඕනේ. ආ සමාදන් වෙලා නිසා කඩන්නේ නැහැ. බුදුරජාන් වහන්සේ ප්‍රාණඝාතය කරන්නට එපා කියපු නිසා කරන්නේ නැහැ. බුදුරජාන් වහන්සේ සොරකම් කරන්නට එපා කියපු නිසා සොරකම් කරන එහෙම බෑ. එහෙම බෑ. එතෙන් ලොකු ගෞරවයක් තියලා චේතනාව පිරිසිදු වෙන විදිහටම ඒ ඒ දෙයින් වැළකී යුතුයි. ඒක වැරදි හින්දා. එතනින් එහාට අපේ ගුරුවරයාත් මේක කියපු නිසා තව ගෞරවයෙන් යුතුව රකින්නවා. ඒකයි සම්පත්තේකේ සමාදානයේකේ වැරදි කිරීමෙන් වැළකීමෙහිලා තියෙන විශේෂත්වය. ඉතින් ඒ නිසා විනය පිළිබඳව ඒ විදිහට දැනගන්නට ඕනේ. විනය නොමනාව ගැනීම, විනය හරි ලෙස ගැනීම. සූත්‍ර නොමනාව ගැනීම, සූත්‍ර හරියට ගැනීම. අභිධර්මයේ නොමනාව ගැනීම, වර්ධවා ගැනීම, හරියට ගැනීම. මේ වගේ විපත් සම්පත් ගොක් ත්‍රිපිටකානුබද්ධ ත්‍රිපිටක මූලාශ්‍ර කරගත්තු ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙනවා. නමුත් ඒවා කියනට අපි බලාපොරොත්තුවක් නෑ මම එක පුංචි උදාහරණයක් දීලා විනයෙහි තියෙන සංකීර්ණත්වය ඔබට තේරුම් ගන්න කියන්නම්. දැන් අපි කියමු දැන් දැන් කෙනෙක් අපි කියමුකෝ දැන් රහතන් වහන්සේ නමක් රහතුන් වහන්සේ නමක ඝාතනය කරනවා. හැබැයි රහතුන් රහත් වෙලා කියලා දන්නේ නැහැ. රහත් වෙලා කියලා දන්නේ නැහැ. සාමාන්‍ය මිනිසෙක් කියලා හිතාගෙන ඝාතනය කරනවා. එතකොට සාමාන්‍ය මනුස්ස ඝාතනයක් කියලා තමයි අපට එතකොට තේරෙන්නේ. හැබැයි දැන් අපිට හිතා ගන්න වෙන්නේ ඒකයි. අර දේශනාවේ තියෙනවනේ අර දැන් මව් මරණවා මව් කියලා දැක්කේ නැහැ කොහොම හරි අඳුරු තැනක හරි හිටියා නැත්නම් කුමර තැනක හරි හිටියා පියාව මරණවා එහා පැත්තේ යුදසෙනගේ ප්‍රතිවිරුද්ධ යුදසෙනගේ යුද්ධ කරනවා යුද ඇඳුම් යුද ඇඳුම් ඇඳලා නිසා තාත්තා කියලා දැනගන්නට බෑ හඳුනා ගන්නට බෑ සෙබලෙකුට සාමාන්‍ය සෙබලෙකුට විරුද්ධවාදී සෙබලෙකුට කියලා මෙහි ඉඳලා විදිනවා නැත්තම් වෙඩි තියනවා යම් කිසි ක්‍රමයකින් මරනවා දැන් එතකොට තාත්තා කියලා හඳුනාගත්තේ නැහැ දැන් අපට කල්පනා වෙන්නේ එතකොට දැන් මනුෂ්‍ය ඝාතනයක් විතරයි කියලා හැබැයි පියා ඝාතනය කිරීමේ ආනන්තරේ පාප කර්මය වෙලා දැන් අපි කොහොමද මේක තීරණය කරගන්නේ? එතකොට දැන් කෙනෙක් තර්ක කරන්නට පුළුවන් චේතනාවනේ ඉතින් කර්මය වෙන්නේ තාත්තා මරනවා කියන චේතනාවක් තිබුණේ නැහැ නේද කියලා. එහෙනම් ඔය ප්‍රශ්නේ විසඳා ගන්නට විතණ්ඩවාදීන්ගෙන් උත්තර හොයලා හරියන්නේ අපට විනය පිටකයේ කෙලින්ම විනය දේශනාවටම යන්නට ඕනේ. අන්න එතකොට තියෙනවා එක පිරිසක් හොරු කණ්ඩායමක් භික්ෂුන් වහන්සේලා පිරිසක් මැරුවා. රටේ රජ්ජුරුව දැන් මේ ප්‍රාණඝාතකයෝ හොයාගත්තා. හොයාගන්නකොට එතනින් පිරිසක් අහු වුණා. තව පිරිසක් දන්නේම නැතුව ඇවිල්ලා කවුරුත් දන්නේ නැහැ ශාසනය පැවිදි වුණා. දැන් අර අල්ලාගත්තු හොරු ඒ හොරුන් අල්ලාගෙන යනවා දඬුවම් දෙන්නට. එතකොට අර ඒ සාමූහිකව ගිහිල්ලා අර භික්ෂුන් වහන්සේලාව ඝාතනය කරපු මිනිමරුවන් අතරේ යම් පිරිසක් මහාන වුණානේ. දැන් ඒ ඇත්තෝ කියනවා අපි මහාන වුණ එකෙන් හොඳයි නැත්නම් අපත් අපටත් වෙන්නේ මේකම තමයි මේ දඬුවම් අපටත් ලැබෙනවා වෙලාවට අපි ඇවිල්ලා මහාන වුණේ නැත්නම් මේ අයට වෙන එකම තමයි අපටත් වෙන්නේ කියලා. එතකොට එතන හිටපු ස්වාමීන් වහන්සේලා පිරිසක් කනවා ඇයි ඔය ඇත්තෝ මොකද කළේ කියලා. නෑ අර භික්ෂු ඝාතනයක් සිද්ධ වුණේ. ඒකට අපිත් ගියා. අපිත් ඒ භික්ෂුන් හදලා ඝාතනය කරා කිව්වා. පස්සේ මේක බුදුරජාණන් වහන්සේට ගියා. දැන් සාමාන්‍යයෙන් මිනිසියෙකු ඝාතනය කරපු කෙනෙකුට පැවිදි වෙන්න බාධාවක් නැහැ. හැබැයි ආනන්තරේ පාප කර්මය කරපු කෙනෙකුට මාතුඝාතකෝ පිතිගා පිතුඝාතකෝ අරහන්තඝාතකෝ ලෝහිතුප්පාදකෝ භික්ඛු නිදූසකෝ එයාට පැවිදි වෙන්නට බෑ අභව්‍යයි. අභව්‍ය පුද්ගලයෝ. ඒකාදාස 11 දෙනෙක් තියෙන අභව්‍ය පුද්ගලයන් සුදුසුයි. එතකොට ඒ නිසා දැන් මෙතනදී ඒ අය සාමාන්‍ය භික්ෂුන් වහන්සේලා නම් ඝාතනය කරලා තිබුණේ ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි මේ කාරණේ බුදුරජාන් වහන්සේ දක්වා ගියා. පස්සේ බුදුරජාන් වහන්සේ මේ කාරණය බරපතල කාරණයක් බුදුරජාන් වහන්සේ කීවා එතන රහතුන් වහන්සේලාත් හිටියා. එනිසා මේ අත්ව මේ අත්තන් අතින් රහතුන් වහන්සේලාත් ඝාතනය වෙලා තියෙනවා. ඒ නිසා ඔය අත්ව අරහන්ත ඝාතකයෝ සිවුර ඇරලා එලවන් අයින් කරන්න කියලා කීවා. අන්න දැක්ක නේද? එතකොට අපට පේන ප්‍රමාණයෙන් ගණ්ඩ යන්න එපා. දැන් බොහෝ දෙනා විනය කියවන්නේ නැහැ, විනය දන්නේ නැහැ, පේන ප්‍රමාණයෙන් අරගෙන ලොකු ප්‍රශ්න වලට තමන්ගේ මතවාදී දෙනවා බරපතල තත්වයක්. يعني තමනුත් විනාශ වෙනවා අනුන්ටත් විනාශ වීමට මඟ පෙන්වීම දෙනවා. ඒගොල්ලන්ට කියන්නේ පාපතර පව් කරන්නා පාප පව් කින්න තවත් පතමත් පව් කරමින් අනුන්ටත් සමාදම් කරන කෙනා දැන හෝ නොදැන හෝ පාපතර පාපතරයෙක් බවට පත් වෙනවා එයා ගිහියෙක් වුණත් පැවිද්දෙක් වුණත් එතකොට දැන් ඔන්න බලන්න විනයෙහි ස්වභාවය එතකොට විනය හිමයි විනය ගොඩක් දේවල් තියෙනවා දැන් අපි කියනකොට මෙහෙම දැන් අපි කියනවා කෙනෙක් ඝාතනය කරන්න කියනවා හෙට. නැත්තම් කෙනෙකුගේ දෙයක් හෙට උදේ 10ට ගිහලා හොරකම් කරගෙන ඉන්න කියලා කියනවා. දැන් එහෙම අණ කරලා දැන් අපි කියමුකේ අණ ලැබූ කෙනා අනිවාර්යෙන් ඝාතනය හරි හොරකම් කිරීම හරි කරනවා කියලා. අපි කියමුකේ අණ කිරීම කළේ උපසම්පදා භික්ෂුවක්. උන්වහන්සේ දැන් අණ කරපු දවසේ රාත්‍රියේම අපවත් වෙනවා. අපවත් වෙන්නේ අදින්නා දාන පරාජිකාවට ලක් වෙලා මහානකම නැති වෙලා. එතකොට තාම සොරකම වෙලත් නැහැ. අර කියපු ඝාතනය වෙලත් නැහැ. අන්න අර්ථ සාධක චේතනාව කියන්නේ. අර්ථ සාධක චේතනාව. ඉතින් බලන්න මෙච්චර තියෙනවා. ඒ නිසා විනය පිටකය හරි ගැඹුරුයි. බැලු බැලමට පෙනුනට ලේසි වාගේ කියලා කතාන්දර ටිකක් වාගේ පෙනුනට එක හරි ගැඹුරුයි. ඒ නිසා විනය ඒ විදිහට ඉගෙන ගන්නට ඕනේ. සූත්‍රත් ඒ වගේ. සූත්‍ර විනයට අභිධර්මයට සාපේක්ෂව ගත්තට පස්සේ යම් මට්ටමක් සාමාන්‍ය කෙනෙකුට හසු වෙනවා. නමුත් සාර්ථක සාර්ථක විග්‍රහයක්, ਵਿਚਾਰාත්මක විග්‍රහයක් කරන්නට නම් අභිධර්මයේ පිළිබඳව ප්‍රවීණත්වයක් තියෙන එක සහ ඒ ප්‍රවීණතා සූත්‍ර දේශනාව විශ්ලේෂණය කරනකොට ඒකට පාවිච්චි කරනකොට ඒක දාර්ශනික සාරගර්භ දේශනයක් බවට පත් වෙනවා. ඊළඟට බලන්නට දැන් අභිධර්මයේ ගත්තාට පස්සේ අභිධර්මයේ දැනගන්නට ඕනේ. එතකොට ඔය දැන් අභිධර්මයේ පිළිබඳවනේ අපි දැන් මෙතන කියාගෙන යන්නේ. ඒ නිසා ඒ පිළිබඳව මම 아무තේ විග්‍රහයක් කරන්නේ නැහැ. එතකොට දැන් මෙතනදී මේ කියන සූත්‍ර විනය අභිධර්ම කියන මේ ත්‍රිපිටකයම ප්‍රවීණ කරගත්තොත් හැබැයි ප්‍රවීණ වෙලා නිකන් ඉගෙන ගත්තා අවුරුද්දක් ඉගෙන ගත්තා අවුරුදු දෙකක් ඉගෙන ගත්තා අවුරුදු 5ක් ඉගෙන ගත්තා එහෙම බෑ. ඉගෙනගෙන නැවත නැවත බලලා හිතලා සිහි කරලා පුළුවන් නම් අවුරුදු ගාණක් උගන්වන්නත් පුළුවන් නම් සාර්ථකයි. එතකොට මේ පින්වතුනි මේ ධර්මයේ සරල කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. තේරුණාද? ධර්මයේ සරල කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. එමෙන්ම සරල කරන්න පුළුවන් කොච්චර දුරටද කියන එක තේරුම් ගැනීමට පුළුල් ධර්මඥානයක් අවශ්‍යයි. එහෙම නැත්නම් සරල කරනවා ධර්මයෙන් පිට. ධර්මයේ වාගේ පේනවා ධර්මයේ නෙමෙයි අධර්මය. එහෙමතෙන් කොතෙකුත් ගිහි පැවිදි අයගේ දැකලා තියෙනවා. ඒක බරපතල තත්වයක්. ඉතින් ඒ නිසා මේ ධර්මය නොදැන සරල කරන්න ගියා කියලා කියන්නේ බණ පොත ඉස්සරහින් තියාගන්නවා හිතේ තියෙන දේවල් කියනවා එහෙම වෙන්නට බෑ ඔබ බනහඬ කැමති වෙන්නේ මා කියන දෙයක් නෙවෙයි. මගේ අදහස් නෙවෙයි. ඔබේ මගේ ගුරුවරයා කියලා දුන්නු මඟ පෙන්වීම. ලෞතර බුදුරජාණන් වහන්සේ. එකයි වෙන්න ඕනේ. ඒ නිසා ඒ සඳහා අර විදියට ඉතින් මේ ඔය එහෙම ත්‍රිපිටකය ඉගෙන ගත්තට පස්සේ තමාට දැනෙනවා ත්‍රිපිටකයේ කොයි කොයි කොටස්ද Tamanට එච්චර ප්‍රකට නොවුනේ කියලා. හැබැයි සමස්තයක් ත්‍රිපිටක ධර්මයේ පිළිබඳව Tamanට අදහසක් ගන්න පුළුවන් සමස්තයක්. දැන් අපි අපට දැන් සමහර තැන් අභිධර්මයේම කෙලවරට යනකොට ඇත්තෙම ප ဋ ාණ ප්‍රකරණය පිළිබඳව පූර්ණ සෑහීමක් මට නැහැ. ප ဋ ාණ ප්‍රකරණයේ කෙලවරට මම දන්නවා කියලා මට එහෙම ධම්මසංගන විභංග ධාතු කතා යමක ඒ මට්ටමටම කෙලවර දක්වා මට එහෙම ප්‍රවීණත්වයක් තියෙනවා කියලා මා කියන්නේ නැහැ මදිතාවම. ඒ නිසා තාමත් මම ඉගෙන ගන්නවා කියන පරාසයේ ඉන්නේ. හැබැයි අර මුල් ධර්ම කොටස නිසා මා දන්නවා මේ මේ කියන්නට ඕනේ මේ විදියයි මේ විදියයි මේ විදියයි මට තවම හසු නොවන කොටස් තිබුණාට මේ කොටසත් මට පරිශ්‍රමයක් දැරුවොත් ඉස්සරහට යන්නට පුළුවන් කියන මානසිකත්වයේ මට තියෙනවා ශක්තිමත්ව තියෙනවා. ඒ නිසා අන්න ඒක තමයි වෙන්න ඕනේ. කියන්නේ බුද්ධාගමේ හරියට යම් කොටසක් ඉගෙන ගන්නකොට ඒ ඉගෙන ගැනීම තව බොහෝ දෑ පිළිබඳව නියැඳියක්නේ මම ඒකනේ කියන්නේ මේ ලෝකේ තියෙන නොයෙක් ශිල්ප ශාස්ත්‍ර දර්ශන මතවයද විද්‍යාවන් ශාස්ත්‍රයන් සිය දහස් ගණනාවක් ඉගෙන ගන්නවට වඩා මේ ධම පිළිවෙලකට ගුරු ඇසුරක් යටතේ නිදහසේ විවේකීව ඉගෙන ගැනීමෙන් බහුසුත්තාවක් ඇති වෙනවා කියලා. ප්‍රවීණත්වය, නිවීමක්, ආලෝකමත් වීමක් ඇති වෙනවා කියලා මම නිතරම කියන්නේ ඒකනේ. ඉතින් ඒ නිසා ඔන්න ඔය ඔක තමයි පූර්විකාව. ඔන්න අද ධර්මානුශාසනයේ පූර්විකාව. පූර්විකාවක් හඳුන්වා දීමක් ප්‍රවේශයක් අවශ්‍යමයි. මොකද දේශනාවක මුල, මැද, අග ගැලපෙන්නට ඕනේ. නිකන් බක්ති ගාන උඩින් කඩලා බෙහෙර වාගේ තියෙන එකේ උඩින් කඩලා කනවා වගේ නෙමෙයි. ඒක තියෙන පිළිවෙලක් තියෙන හොඳ දෙයක් නම් හොඳ ප්‍රතිඵලයක් එල්ල කරලා යනවා නම් අනිවාර්යයෙන් මේකේ පිළිවෙලක් තියෙනවා. ඒක බුද්ධ ශාසනයේ එහෙම පිටින්ම තියෙනවා. එතකොට දැන් මෙතනදී අපි ඔබට ඔන්න බලන්න අපි එදා මේ ප ဋ ාණ ප්‍රකරණය පිළිබඳව ප්‍රවේශයක් ගත්තා. දැන් මේ වගේ තව බොහෝ දේවල් ඔබට කියන්නට තියෙනවා. ඒ කියන්නේ මොකද දැන් ඔය අපි හේතු ප්‍රත්‍ය ආරම්මන ප්‍රත්‍ය අධිපති ප්‍රත්‍ය කියන ප්‍රත්‍ය හතර ඔබට විස්තර කළා. එතකොට මේ විස්තර කරව ප්‍රත්‍ය හතර පිළිබඳව ඔය එක පැත්තක් විතරයි. ඕකේ තව ඒ සියලු ඒ ප්‍රත්‍ය සියල්ලක්ම පිළිබඳව ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න ප්‍රත්‍යනීක කියලා තව හඳුන්වා දීමක් තියෙනවා. ඊළඟට ත්‍රිකපට්ඨාන දුකපට්ඨාන ආදී වශයෙන් ක්‍රම 6කට තව විකාශනය වීමක් තියෙනවා. දැන් එදාම මම ඔබට කිව්වා මේ කියන්නේ ඔබට ප ဋ ාණ ප්‍රකරණයේ ප්‍රාථමික අවස්ථාව පමණයි. හැබැයි දැන් මෙහෙම එකක් තියෙනවා. දැන් මම මේ දේශනා කරගෙන යන්නේ කොළ බලාගෙන පොත් බලාගෙන එහෙම නෙමෙයිනේ. සමහරවිට ධර්ම විග්‍රහයේ කිසිම වරදක් නැති වෙනකොට ඇතැම් තැන්වල සංඛ්‍යාත්මකව මම කියනේ වගේ යම් යම් අඩුපාඩුකම් තියෙන්නට පුළුවන්. මොකද හේතුව දැන් පැය ගාණක් කරනකොට දැන් මම ගියපාර දේශනාවේ දැක්කා මට එකපාරටම අහේතුක සිත් 10ක් කියලා උන්වම කතාවක් කියුණා. 10ක් නෙවෙයි 8ක් කියලා. අටක් කියලා අර අගසිත අට අයින් කරාට පස්සේ අටක් කියලා. හැබැයි ඒක වැරදි ඉතින්. හැබැයි මෙහෙමයි. ඒක 10ක් නේ තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒවා ප්‍රශ්නයක් අරගන්න අවශ්‍ය කරන්නේ නැහැ. මොකද මේ දේශනාව සමස්තයට අවධානය යොමු කළාට පස්සේ එයාට තේරෙනවා මෙතන ස්වාමින් වහන්සේට පැකිලීමක් වුණේ කියලා තේරෙනවා. දැන් සමහරවිට මම කියාගෙන යනවා රූපාවචර කුසල් සිත් හතරයි විපාක සිත් හතරයි ක්‍රියා සිත් හතරයි කියලා වැරදිනේ. ඒ සමහර කලාතුරකින් ඒ වගේ දේවල් කියවන ඒ වගේ තැන්වලදී සමස්ත දේශනාවට අවධානය යොමු කරන කෙනෙකුට තේරෙනවා එතන ස්වාමීන් වහන්සේට පැකිලීමක් උනේ නැත්නම් රූපාවචර කුසල් පහයිනේ විපාක පහයිනේ ක්‍රියා පහයිනේ කියලා තේරුම් ගන්න. නිසා ඒ වගේ දුර්වලතා මගේ තියෙන්නට පුළුවන්. මොකද මම තව බුදු වෙලා නැහැ. බුදු වුණාට පස්සේ තමයි සබ්බං කාය කම්මං, වසබ්බං වචී කම්මං, සබ්බං මනෝ කම්මං, ඥාන පුබ්බංගමං. ඥානයේ පෙරට කොටම පවතින්නේ. රහතුන් වහන්සේ තමයි සතිවේ පුල්ලප්පත්තෝ. හොඳේ. ඉතින් ඒ නිසා නමුත් ධර්ම කරුණු විශ්ලේෂණය කිරීමෙහිලා කොයියම් වෙලාවකදීවත් නොදන්න කොටසක් ගැනලා මගේ අදහස් ඉදිරිපත් කරන්නෙම නැහැ. එතකොට මෙතනදී අපි මාතෘකා කළා ගාථා රත්න තුනක්. මේක කෙලින්ම හේතුඵල ධර්මතාව විශ්ලේෂණය කිරීමට හේතු වෙන මහාවග්ගපාළියේ සඳහන් වෙන්නේ විනය පොතේ. ඒකේ කියවෙන්නේ ආතාපිනෝ ජායතෝ බ්‍රාහමණස්ස කෙලස්තාවන වීරියෙන් යුතු හැබැයි මෙතන නම් කෙලස්තාවන වීරිය කියලා කියන්නේ කෙලින්ම සමුච්ඡේද වශයෙන්ම කෙලස් ප්‍රහාණය කිරීමට වීරියෙන් යුතුය අරහත් මාර්ග ඥානය කියන අවස්ථාවේ ඉන්න. ධායතෝ සමුච්ඡේද ප්‍රහාණයම කෙලෙස් දවන මොහොතේ ඉන්න. බ්‍රාහමනස්ස බාහිත පාපෝ බ්‍රාහමනෝ කියන සියලු අකුසල් පව් දුරු කළ රහතුන් වහන්සේ රහත් මාර්ගඥානයේ ඉන්න. ඒ උත්තමයට උත්තමාවට යදා යම් යම් කලෙක පාතු භවಂತಿ ධම්මා ආරස්ථායක මාර්ගයේ කියන ධර්මතා නැත්නම් සතිස් බෝධිපාක්ෂික ධර්මම කියන ධර්මතා නැත්නම් පටිසමුප්පාදයේ කියන මේ විශ්ව නීතිය විශ්ව ධර්මය තේරුම් යක්ද ඒ ධර්මතා පහළ වෙද්ද මොකද මාර්ග සත්‍ය පහළ වෙනවා කියලා කියන්නේ නිරෝධ සත්‍ය ප්‍රත්‍යක්ෂ වෙනවා කියලා කියන්නේ සමුදය සත්‍ය ප්‍රහාණය වෙනවා කියලා කියන්නේ දුක්ඛ සත්‍ය පිරිසිඳ අවබෝධ වෙනවා කියන්නේ මාර්ග ඥානවලදී පෙරපසු නොවි ඒ කෘත්‍ය හතරම සිද්ධ වෙනවා දුක පිරිසිඳ අවබෝධය සමුදය ප්‍රහාණ අවබෝධය නිරෝධය ප්‍රත්‍යක්ෂ අවබෝධය මාර්ගය වැඩිම වශයෙන් අවබෝධය අතස්ස කාංකා වපයන්ති සබ්බා අත ඉක්බිති අස්ස ඒ කියන උත්තමයාගේ උත්තමාවගේ කංඛා සැක අහෝසින්නකෝ අතීත මද්ධානං නනුව හෝසින් අතීත මද්ධානං කින්නකෝ හෝසින් අතීත මද්ධානං කතහන්නකෝ හෝසින් අතීත මද්ධානං කිං හොත්වා කිං හෝසින් අතීත මද්ධානං අතීතයේ පිළිබඳව සත්වයේ පුද්ගලයේ ලෙසගෙන ආත්මයක් ලෙසගෙන ඇතිවෙන සැකපහයි. අතීතයේ මම වූයෙම්ද නොවූයෙම්ද සුගති දුගති කොතනක වූයෙම්ද කවර ආකාරයේ රූපී විරූපී ධනෙ ඇති නැති යනාදී වශයෙන් කවර ආකාරයෙන් වූයෙම්ද ඒ විදියට අතීත භවයන් වල කොහොම කොහොම ඒ ඒ භවය වල සැරසැරියාද මම ආත්මය ආනේ සැක පහයි. අනාගතය පිළිබඳව භවිස්සාමිනකෝ අති අනාගත මද්ධානං නනු භවිස්සාමි අනාගත මද්ධානං ඉන්නකෝ භවිස්සාමි අනාගත මද්ධානං කතන්හකෝ භවිස්සාමි අනාගත මද්ධානං කිං හොත්වා කිං භවිස්සාමි අනාගත මද්ධානං අනාගත කාලයේ මම වන්නේම්ද නොවන්නේම්ද සුගති දුගති කොහේ පහළවන්නේම්ද ඒ ඒ තැන්වල කෙබඳු ආයු වර්ණ සැප බල ප්‍රඥාදීන් යුක්ත වූයෙක් වන්නේම්ද අනාගතයේත් ඒ භවයෙන් අනිත් භවයට එහෙම එහෙම කොහොමද සිද්ධ වෙන්නේ කවරෙක් කවරෙක් වෙයිද අනාගත භවවල වර්තමානයේ සම්බන්ධයෙන් අහන්නකෝස්මි මේ මව මමද නනුකෝස්මි මම නෙමෙයිද කින්නුකෝස්මි කවරෙක්ද මම පතන්නකෝස්මි කොයි ආකාරද මම අයන්නකෝ සත්තෝ කුහින්නාගතෝ මේ සත්වයා කොහෙන්ද ආවේ කුහින් ගාමි භවිස්සති කොහාටද යන්නේ මෙරිලා අන්න බලන්න 16 ආකාරයේ විචිකිච්ඡාව සැකේ නැති වෙන මොකද හේතුව මම මම මම මම මම කියන එක ඉවත් වෙන නිසා ඉමස්මින් සති ඉදං හෝති ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති අවිද්‍යාව ඇති කල්හි කුසල කුසල චේතන ඇති වෙන්නේ මම නෙමෙයි. සංස්කාර වලින් සංස්කාර හේතු කොටගෙන විඥාන ප්‍රතිසන්දි විඥාන පහළ වෙනවා. මම යනවා, මම නැති වෙනවා, මම එතන ඉන්නවා, එතෙන්ද යනවා නෙමෙයි. ආන්නේ විදිහට මේ පටිච්චසමුප්පාදය දැනගන්න නිසා. ඒකෙත් සමහර වචනයක් එකක් ඔබට හිතේ අහන්න කෝස්මි නොන කෝස්මි කියනකොට මේ මොකද්ද කියන්නේ කියලා. ඉතින් මෙහෙමනේ දැන් අපි කියමුකෝ සරල නිදසුනක් අරගෙන දැන් අපි හිතනවානේ මම තමයි සැප විඳින්නේ මම තමයි දුක් විඳින්නේ මේ මම. ආ. හැබැයි සැකයක් තියෙනවා. කොහොම ඉතින් මම දැන් මේ සැපේ තියාගන්න උත්සාහ කරාට පවතින්නේ නැහැ. තව ටිකක් ඉන්න නැති වෙනවනේ. දැන් මම මගේ හිතට දුකක් එන්න කියලා හිතුවේ නෑනේ. දැන් මගේ කොන්දේ අමාරුවක් එන්න කියලා මම හිතුවේ නෑනේ. ආ එහෙනම් මේ මමද මම නොවෙම්ද? ඔන්න ඔය දෙක සාමාන්‍ය තත්වයන්. කතන්නකෝස්මි. කෙන දැන් අප කෙනෙකුට සාමාන්‍යයෙන් මහා උසස් සිතුවිලි පහළ වෙනවා. බුද්ධත්වයේ ලබන්නට පවා වරක සිතුවිලි පහළ වෙනවා. වර එක නීච සිතුවිලි පහළ වෙනවා. පහත් සිතුවිලි පහළ වෙනවා. එතකොට සමන්ටම හිතෙන්න පුළුවන් මේ මගේ කය ඇතුලේ තියෙන ආත්මය සත්වයක්ද නැත්නම් මේ තිරිසනෙක්ද? പ്രേතයෙක්ද? දෙවියෙක්ද සමහර දෙවියෙක් කියලා හිතෙන්නට පුළුවන්. ඇයි? බුද්ධත්වයේ පවා ප්‍රාර්ථනා කරන්න හිතෙනවා. මේ දුක් විඳින සත්වයා දුකින් මිදවීමට. එතකොට ඒ වගේ හිතෙන්න පුළුවන්. දැන් ඉතින් ඔබ හිතයි එහෙම අපට නම් හිතෙන්නේ නැහැ. අපට ඉතින් මේ ධර්මයේ තියෙන නිසානේ. අපි ඒ වෙලාවේ දන්නවා මේ සිතුවිලි પરම්පරාව පිරිසුදු වීම තුළ මේක උනේ මේ සිතුවිලි પરම්පරාව කිලුටු වීම නිසිනුයි මේ පහත් ගතිය ආවේ කියලා දැන් අපි හිතා ගන්නවා. ඒ ඉතින් බුදුරජාණන් වහන්සේ දෙසූ ධර්මය අපි දන්න නිසානේ යම් තරමකට හරි. ඉතින් මේ සත්වයා කොහෙන්ද ආවේ? කොහාටද යන්නේ? ඒ සැක ඇති වෙන්න පුළුවන්. ඔන්න ඔය කියන අන්න ඒ தത്വයටපත් වෙනකොට කාංකා සබ්බා කාංකා වපයන්ති. ඒ සියලු සැක නැති වෙනවා. එතකොට ඒ සැක නැති වෙනකොට බුද්ධාදී රත්නත්‍රය පිළිබඳවම සැකය, බුද්ධාදී අටතැන් කෙරෙහිම සැකය නැති වෙනවා. මොකද ධර්මයනේ අර කීවේ. දැන් ධර්මයට ධර්මයට අනුකූලව දැනගන්නවා මම නෙමෙයි. ආ. නමේ හෝති අහෝසින්ති භවිස්සන්ති නොහෝතිමි. සංඛාරා විගමිස්සන්ති වයංචස්සානුපස්සති. රහතුන් වහන්සේලාගේ අවබෝධය, ජීවිත අවබෝධය. මම අතීතයේ ඌයෙමි කියලා මට අදහසකුත් නැහැ. මම අනාගතේ වන්නෙමි කියලා එහෙම එකකුත් නැහැ. මම දැන් මම කියලා දැන් මේ අවස්ථාවේ මට අදහසකුත් නැහැ. සංඛාරාවිගමිස්සanti. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන සංස්කාර ධර්ම. සියලු දේ සංස්කාර නිසා බේ සංඛාර සංස්කාර ධර්මතාවල හේතුඵල වශයෙන් පැවැත්මක් තමයි තියෙන්නේ චරයි. ආම් බලන්න. එතකොට මෙන්න මේ විදිහට දැනගන්නවා. එතකොට එහෙම දැනගන්නකොට විශ්වාසය නෙමෙයි ඇති වෙන්නේ නේ. විශ්වාසය නෙමෙයි අවබෝධය. එයි කාංකා වපයන්ති. යතෝ පජානාති සහ හේතු ධම්මං. ආන්න හේතුඵල ධර්මතාව දැනගන්නවා. දැන් බුද්ධත්වයේ ලැබුවා කියලා කියන්නේම මේ කියන පටිච්චසමුප්පාද අවබෝධයනේ. දැන් මේ බෝසතාණන් වහන්සේ බොමැඩ වැඩ හිටියේම වැඩ ඉඳලා සිටුවේම මේකනේ මේ විදිහට තමයි හිතුවේ. මේ ජරා මරණ ඇති වෙන්නේ කුමක් නිසාද? ජාතිය උත්පත්ති නිසා. මේ උත්පත්ති සිද්ධ වෙන්නේ කුමක් නිසාද? භවය කර්ම රැස් කරපු නිසා. මේ කර්ම රැස් වෙන්නේ කුමක් නිසාද? කරුණු ගොඩක් තියෙනවා. ප්‍රධානයි උපාදානය. මේ උපාදානය ඇති වෙන්නේ කුමක් නිසාද? තෘෂ්ණාව පදනම් කරගෙන. ඔය විදිහට දිගින් දිගට දිගින් දිගට පටිච්චසමුප්පාදයේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කරනකොට සසර පිරූ පාරමී ශක්තිය නිසා ඒවා සම්පූර්ණ වෙලාම තිබිච්ච නිසා මේක අවබෝධ කළා. හැබැයි අතීත ජීවිත කීයක ඕක අවබෝධ කරගන්න කියලා වැඩ ඉඳලා ජීවිතේම නැති වෙන්නේ නැද්ද? එහෙම ඇති නේද? එහෙම නැහැ කියන්නට බෑනේ. දැන් මෙතන ඉඳන් චතුරංග සමන්නාගත වීරයෙන් ඉඳගත්තා මේ කෙස් මේ මේ කෙස්ලොම්නිය දා සම්මාසාදිය විදිහට සීකරලා හැම නැත්තම් ලේමාසාදිය තිබුණොත් තිබුණාවයි නැති වුණොත් නැති වුණාවයි මැරුණොත් කොටින්ම කීවොත් මැරුණොත් මැරුණයි. එහෙමනේ අවසාන ගත්තොත් ඈ කාමන්තචෝ කාමන්තචෝච නහරෝච අට්ඨින් අවසිස්සතු යනාදී වශයෙන් කියන්නේ ඒකාන්තයෙන් මේවා තිබුණොත් තිබුණාවයි වියලුනොත් වියලුණාවයි නැගිටින්නේ පුරුෂ පරාක්‍රමයෙන් එන්න තියෙන මේ මේ විශ්වයේ තියෙන ඉහළම මට්ටමට මනසපත් කොට මිසක නැගිටින්නේ මහා පුරුෂ චින්තාව මල්පල ගැන්වීමටයි සුදුසුකම් සහිතව ඉඳගත් ඒ නිසා ඒ දක්වාම ගිහිල්ලා තමයි නැගිටින්නේ එතකොට දැන් ඒ මොකද්ද පටිසමුපාද අවබෝධය චතුරාර්ය සත්‍ය අවබෝධය සර්වඥතා ඥානය පහළ වීම. ඊළඟට ඊළඟ ගාථායනොත් කියන්නේ ඒ විදිහටම අරහත් මාර්ගඥානය තුල පවතින රහතුන් වහන්සේට අරකේ වීරිය ඇතුව මේ කියන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම නැමැති මාර්ග සත්‍ය වැඩෙනවද පහළ වෙනවද යතෝ khයම් පච්චයානං අවේදී ඒ කියන්නේ නිරෝධ සත්‍ය අවබෝධය තව ආකාරයකින් කිව්වා. යතෝ khයානං යතෝ khයම් පච්චයානං අවේදි. මේ ඵල ධර්ම ඇති කරන ධර්මතාවන් සමුදේ පැත්ත ක්ෂය වීම අවබෝධ කළේද ඒ නිසා සැක නැති වෙනවා ඊළඟ එක පටන් ගැනීම සමානයි යදාහවේ පාතු භවಂತಿ ධම්මා ආතාපිනෝ ජායතෝ බ්‍රාහමනස්ස විදූපයන් තිට්ඨති මාරසේනං සූර්යෝ ඕභාසය මන්තලික්ඛං සූර්යා මේ මුළු වහසම ආලෝකමත් කරන්නා වාගේ ප්‍රඥා ආලෝකයේ පහළ වීම නිසා මේ සියලුම කෙලෙස් විද්වංශනය කිරීම නිරෝධ සත්‍යය එතකොට මේ දෙකෙන් සමුදය ප්‍රහාණය නිරෝධය ප්‍රත්‍යක්ෂය කියන්නේ එකම දෙයකින් සිද්ධ වෙන ක්‍රියාකාරීත්වයන් දෙකක්නේ. සමුදය ප්‍රහාණය කියනකොටම අනිත් පැත්තේ Nirodha ප්‍රත්‍යක්ෂය. ඉතින් ඔන්න ඕකයි උතනදී කියවුනේ. එතකොට දැන් මේ ධර්මය ඔන්න ඔය විදිහට අවබෝධ කළා අවබෝධ කරගෙන දේශනා කරපු පටිච්චසමුප්පාදයටත් එහා ගිය විස්තර දේශනාවේ කොටස් වශයෙන් පවත්වාගෙන යන දේශනා. අපි එදා ඔබට හොඳ පූර්විකාවක් පැයකට ආසන්න කාලයක් දුන්නා චතුරාර්ය සත්‍ය කියන්නේ බුදුරජාන් වහන්සේ අවබෝධ කරපු හේතුඵල ධර්මතාව පිළිබඳව සංක්ෂිප්ත විග්‍රහය කියලා කිව්වා. පටිසමුප්පාදය මධ්‍යම විග්‍රහය කියලා කිව්වා. හේතුඵල ධර්මතාව පිළිබඳව ප්‍රධාන අවයව ටිකගෙන පංච පාදානස්කන්ධයේ ප්‍රධාන අවයව ටිකගෙන භව තුනක පහළ වෙන පංච උපාදානස්කන්ධය සම්බන්ධ කරලා හේතුඵල වශයෙන් දේශනා කරපු. ප ဋ ාණ ක්‍රමයේ පිළිබඳව අපි හඳුන්වා දීම දුන්නේ ඉතිරියක් නැතුව යම් ඵලයකට බලපාන ප්‍රධාන හේතුත් අප්‍රධාන හේතුත් සියල්ලම විග්‍රහ කරන ක්‍රමය කියලා. එතකොට අපි එදා ප ဋ ාණ ප්‍රකරණයෙන් ප්‍රත්‍ය තුනක් විග්‍රහ කළා. අද කාල වේලාවේ පමණින් ප්‍රත්‍ය තුනක් හෝ හතරක් හෝ පහක් හෝ විශ්ලේෂණය වෙන වේලාව අනුවයි ඒක තීරණය කරන්නේ. මොකද මට හදිස්සියකුත් නැහැ. මට අවශ්‍ය කරන්නේ ඔබට මේක වැටහෙනවා නම් අන්න එච්චරයි මම බලාපොරොත්තු වෙන්නේ. හැබැයි ඔබට වැටහෙන්නේ නැත්නම් වැටහෙන්නට පුළුවන් තරම් මම විස්තර කරලා දීලත් මට කරන්න දෙයක් නෑ. අසමදාචාර්යෝත්තම නාවුනි අරිදම්ම අනුනායක ස්වාමීන් වහන්සේට ලොකු ස්වාමීන් වහන්සේ නමක් කියලා තිනවා ඉස්සවීරයේ ඔය බණ තේරෙන්නේ නෑනේ අහන කෙනෙකුට කියලා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේට වැටහිච්ච හැටි පස්සේ අප ගුරු දේවෝත්තමයන් වහන්සේ කියලා තිනවා ස්වාමීනි මම බණ කියන්නේ මට තේරුම් ගන්න කියලා. ඔතෙන්ට තමයි එන්නට ඕනේ. එහෙම නැතු එක එක්කෙනා කැමැති කැමැති වෙන විදිහට මේක දෙන්න ගියොත් ලෝකයා කොහොමද ධර්මයට කැමැති වෙන්නේ නැහනේ. කැමැති වුණත් අකමැති වුණත් කැමැති වෙන අය 18 කෙනෙක් හිටියොත් ඒ කැමැත්තටයි ධර්මානුකූල අවධානය අපේ. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ ක්‍රමය. හ්ම් මේ අලවුනුවරට වැඩපෝ බුදුරජාන් වහන්සේ පේසකාර දියණිය ගැන අවධානය යොමු කරලා ඉවැළියේ. ශාලාවේ විශාල පිරිසක් හිටියා. භාග්‍යතුන් වහන්සේ බණ පටන් ගත්තේ නැහැ. ඒ අවුරුදු 16ක දුවාවට පහේ තමයි බණ කිව්වේ. ඒ කාටක ධර්ම අවබෝධය සිද්ධ වුණේ නැහැ. පේසකාර දුව විතරක් ධර්ම අවබෝධය කළා. ඒ නිසා දැන් අපට තියෙනවා නිසා කොතෙකුත් ඔය වගේ සිද්ධි තියෙනවා එනිසා ඉල්ලුමට සැප වීම, ඉල්ලුමට අනුකූල සැප වීම දෙන්න උත්සාහවත් වෙන්න ඕනේ නැහැ. ඒක වටිනාකම් තක්සේරු කළ හැකි දේවල් වලට එක කරන්න. මේක තක්සේරු කරන්නට බැරි මේක අමිල ධර්මය. මේක අජරාමර කරන ධර්මය. කෙනෙක් කෙනෙකු. එතකොට ඔන්න දැන් බලන්න අපි අද ඔබට තෝරන්නේ නිසා අනන්තර ප්‍රත්‍ය තමයි අපට දැන් ඊළඟට තියෙන අනන්තර ප්‍රත්‍ය. අනන්තර ප්‍රත්‍ය තියෙනවා ශීර්ෂ 18ක්. ශීර්ෂ 18ක් මේකේ තියෙනවා. අනන්තර ප්‍රත්‍ය සමානතර ප්‍රත්‍ය කියන මේ දෙකම චිත්ත නියාමයේ තමයි විස්තර කරන්නේ. අපි සාමාන්‍යයෙන් ගත්තොත් දැන් ඔය චිත්ත නියාමය නියාම ධර්ම පහක් තියෙනවනේ. බීජ නියාම, උතු නියාම, කම්ම නියාම, චිත්ත නියාම, ධම්ම නියාම කියලා. ඒක අචේතනික සචේතනික හැම දෙයක්ම ඇතුළත් වෙන විග්‍රහයනේ. ඒ අතරින් චිත්ත නියාමයේ කියලා කියන්නේ සිත් පැවතීගෙන යන රටාව. අවීචීන සත්වයාගේ පටන් ලෞතර බුදුරජාණන් වහන්සේ දක්වාම මේ ලෝකේ සත්වය අනන්තයි. ඒ සියලුම සත්වයන්ගේ සිත් පැවතීගෙන යන ක්‍රමය විග්‍රහ කරපෝ දේශනය චිත්ත නියාමය. චිත්ත නියාමය. නියාමය කියන වචනයෙහි තේරුමත් පවක්නා ස්වභාවය කියන එකයි. ස්වාභාවික తত্ত্বය කියන එකයි. එතකොට සිතක ස්වාභාවික පැවතීගෙන යන తত্ত্বය චිත්ත නියාමය. ඒක අභිධර්මයේහි චිත් දැන් ඒ චිත්ත නියාමයයි චිත්ත වීතියයි කියන දෙකක් නෙවෙයි. සිතේ පැවතීගෙන යන රටාව චිත්ත නියාමය. ඒ නියාමය කියන එකටම දෙන වචනයක් විතරයි චිත්ත වීතිය කියලා කියන්නේ. වීතිය කියලා කියන්නේ දිවෙන පාරක්නේ දිවෙන පාරක් එතකොට මේ චිත්තයත් දිවෙන පාරක් වාගේ අනාදිමත් කාලයක් ඒ විදිහට මේක දිවෙනවා මේ පාර හමාර වෙන්නේ රහත් වෙලා පිරිනවම් පාන්නට ඕනේ මේ පාර පටන් ගත්තු කෙලවර නැහැ මේ චිත්ත පරම්පරාව චිත්ත වීතිය පටන් ගත්තු කෙලවර නැහැ අවිදිතාදි නිදන් මේ කෙලවර නොදන්නාලාදී අනමතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ කෙලවරක් නැහැ හොඳේ ඒක තමයි චිත්ත නියාමය කියලා කියන්නේ චිත්ත වීතිය කියන්නේ ඒක තමයි සමහරු කියනවානේ චිත්ත වීති කියලා දෙයක් නැහැ කියලා. වචනවල එල්ලෙන්න හොඳ නැහැ. වචනවල එල්ලෙන්න ගියොත් ඔය අමාරු වැටෙනවම තමයි. සාමාන්‍යයෙන් ඔය වර්තමාන කාලයේ හිතුවක්කාර අදහස් ධර්මයට දැම්මට අතීතයේ ඒ තරම් ওই වැඩේ කරලා නැහැ. එනිසා චිත්ත වීති කියලා සංකල්පයක් මාතෘකාවක් තියෙනවා. අන්න ඒ කියන්නේ චිත්ත පරම්පරාව කියන එකට දුන්නු නමක් ඒක පිළිබඳව අර විදියට සූත්‍රවල ඔය මහා පදාන වාගේ සූත්‍රවල දීඝනිකායේ මහා කන්දකේ සඳහන් වෙනවා. මහා පදාන වාගේ සූත්‍රවල සඳහන් වෙනවා. ඒ නියම ධර්ම පිළිබඳව. තවත් සූත්‍රවල සඳහන් වෙනවා. විනය පිටකෙත් සඳහන් වෙනවා. දැන් අභිධර්මයට ගත්තට පස්සේ අභිධර්මයේ ඔය චිත්ත න්යාමයේ පිළිබඳව සඳහන් වෙනවා ධාතු විභංගය. ධාතු විභංගේ. ඒක සඳහන් වෙන්නේ මනෝ ධාතු uppajjitva niruddha samanantara චක්කු විඥාන ධාතු uppajjati චක්කු විඥාන ධාතු uppajjitva niruddha samanantara මනෝ ධාතු uppajjati මනෝ ධාතු uppajjitva niruddha samanantara මනෝ විඥාන ධාතු uppajjati ඔන්නම සඳහන් වෙනවා. ඒ කියන්නේ පළවෙනියෙන් මනෝ ධාතුව කියලා කිය අපි සිත් 89 කොටස් හතකට බෙදෙනවනේ සංචිත සංචිත වශයෙන් කුලක වශයෙන් ඒකේ චක්කු විඥාන සිද්දක චක්කු විඥාන ධාතුවයි සෝත විඥාන සිද්දක සෝත විඥාන ධාතුවයි ඝාන විඥාන සිද්දක ඝාන විඥාන ධාතුවයි ජීවහා විඥාන සිද්දක ජීවහා විඥාන ධාතුවයි කාය විඥාන සිද්දක කාය විඥාන ධාතුවයි පහයි පංචද්වාර වර්ජණයයි සම්පටිච්ඡන දෙකයි කියන සිත් තුන මනෝ ධාතුවයි එදා අපි මේවා විග්‍රහ කළා. දැන් ආයෙ ගන්නෙ නැහැ. නාම මාත්‍රයක් වශයෙන්ුයි ගන්නෙ. ඉතුරු වෙනවා සිත් 89න් 13 ගියාට පස්සේ 76ක්. ඒ 76ට කියන්නේ ඒ 76 සංචිතයට කියන්නේ මනෝවිඥාන ධාතුව. මනෝවිඥාන ධාතුව. එතකොට දැන් මෙතනදී මේ කියුනේ මනෝ ධාතු උප්පජ්ජිත්වා. ඒ කියන්නේ අර කියන අපි සාමාන්‍ය චිත්ත වීතියක් යනකොට දැන් ඇසට රූපයක් ගැටුණාට පස්සේ ඒ සිත වැඩ කරන පිළිලක් තියෙනවානේ. ඔන්න අර සාමාන්‍යයෙන් අක්‍රියාකාරී සිත ඒක සැලෙනවා, බිඳෙනවා, අර නිදිගත් සිත නිදිගත් කියන්නේ මේ ගොරෝ ගොරෝ නිදින වෙලාවක් කියන එක නෙමෙයි ඒකට කියන්නේ භවංග සිත් කියන්නේ ඒ විදිහට ඒ සිත සැලෙනවා රූපයක් දැක්කට පස්සේ සිදෙනවා ඊට පස්සේ වැඩ කරන සිතක් තියෙනවා ඒකට කියන පංචද්වාරා වර්ජනය කියලා. අසකරණ ආසාදීන් කොයි කෙන්ද මේ අරමුණ ගත්තේ කියලා ආවර්ජනා කරලා බලන්නාක් මෙන් පහළ වෙන සිතක්. ඒකට පංචද්වාරා වර්ජනය. එතකොට ඒක මනෝ ධාතුවනේ. ඒ පංචද්වාරා වර්ජනේ සම්පටිච්ඡන දෙකයි මනෝ ධාතුව කියලා මං කල්ලාතෝ කියලා දුන්නානේ. එතකොට ඒ කියන පංචද්වාරා වර්ජනය මනෝ ධාතුවක් ඒක තමයි කිය මනෝ ධාතු උප්පජ්ජිත්වා සමානතර නිරුද්ධා. ඒ කියන පංචද්වාර වර්ජනයේ ඉපදිලා නිරුද්ධ වීමත් සමගම චක්කු විඥාන ධාතු උප්පජ්ජති. ප්‍රිය රූපයක් නම් දැක්කේ කුසල විපාක චක්කු විඥානය. අප්‍රිය රූපයක් නම් දැක්කේ අකුසල විපාක චක්කු විඥානය. හොඳේ? ඒකයි එතනදී කිව්වේ මනෝ ධාතු උප්පජ්ජිත්වා සමනන්තර නිරුද්ධා චක්කු විඥාන ධාතු උප්පජ්ජති. ඊට පස්සේ චක්කු විඥාන ධාතුව අර සිද්දෙන් එකක් උපදිනවා. ඊළඟට චක්කු විඥාන ධාතු උප්පජ්ජිත්වා සමනන්තර නිරුද්ධා මනෝ ධාතු උප්පජ්ජති. ඒ කියන්නේ සම්පටිච්ඡන සිද්දෙකින් එකක්. ඒකේ ප්‍රිය රූපයක් නම් කුසල විපාක සම්පටිච්ඡනේ අප්‍රිය රූපයක් නම් දැක්කේ අකුසල විපාක සම්පටිච්ඡනේ. ප්‍රිය රූපයක් නම් කුසල විපාක සම්පටිච්ඡනේ. අප්‍රිය රූපයක් නම් අකුසල විපාක සම්පටිච්ඡනය. මනෝ ධාතු උප්පජ්ජිත්වා නිරුද්ධ සමනන්තරා මනෝ විඥාන ධාතු උප්පජ්ජති. ඊට පස්සේ තියෙන්නේ සම්තිරණ සිත. ඒකෙත් අර විදියට ප්‍රියාප්‍රිය ආකාරය අනුව සම්තිරණේ වෙනස් වෙනවා. ඒතර සම්තිරණ තුනක් තියෙනවා සිත්. ඒ අරමුණ තීරණය කරන්නාක් මෙන් පහළ වෙන ඒ සිත් ටික ඇතුළත් වෙන්නේ ඒ සිත් තුනමත් ඇතුළත් වෙන්නේ මනෝවිඤ්ඤාණ ධාතුවට. ඒ නිසා තමයි කියන්නේ මනෝ ධාතු උප්පජ්ජිත්වා නිරුද්ධ සමනන්තරා මනෝවිඤ්ඤාණ ධාතු උප්පජ්ජති. මේ කියන සම්තිරණ සිත උපදිනවා. ඊට පස්සේ වැඩ කරන වොත්තපනේ, ජවන, ඊට පස්සේ තදාරම්මන කියලා කියනවා. ඊට පස්සේ එහෙම නැත්නම් භවංග කියලා කියනවා. භවංග බොහෝ වැඩ කරනවා. ඒ ඔක්කොම මනෝවිඤ්ඤාණ ධාතුවට. ඒ නිසා ඒකේ නැවත නැවත තෝරන්න දෙයක් නැහැ. විශේෂත්වයක් තියෙන තැන තමයි මෙතන විස්තර කරලා දුන්නේ. මොකද මනෝ ධාතුව, චක්කු විඤ්ඤාණය, ඊට පස්සේ මනෝ ධාතුව, ඊට පස්සේ මනෝවිඤ්ඤාණ ධාතුව. සංචිත වශයෙන් තුනයිනේ තියෙන්නේ. පංච විඤ්ඤාණ, මනෝ ධාතු, මනෝවිඤ්ඤාණ ධාතු. එතකොට දැන් මෙතනදී පංච විඤ්ඤාණ කියනකොට මේ කියන චක්කු විඤ්ඤාණයට විකල්ප වශයෙන් සද්දයක් නම් ඇහුනේ සෝත විඤ්ඤාණය පහළ වෙන්නට පුළුවන් ගඳ සුවඳක් නම් දැනුනේ ගාහන විඥානය පහළ වෙනවා. ඊළඟට රස නිරස දෙයක් නම් ජීවා විඥානය පහළ වෙන්නේ. ඊළඟට ස්පර්ශයක් නම් ප්‍රිය අප්‍රිය කාය විඥානය පහළ වෙන්නේ. ඒ විදිහට ඒ විඥාන චක්කු විඥාන කියපු අවස්ථාවට චිත්ත වීතියක එන්නේ ඒ පහම විකල්ප වශයෙන් වැඩ කරන්නට පුළුවන්. ඒ වගේම අප්‍රිය ප්‍රිය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අප්‍රිය ප්‍රිය ඒ අනුව අකුසල කුසල චක්කු විඥාන ආදියත් පහළ වෙනවා කියලා දැනගන්න ඔන්න විභංග ප්‍රකරණේ චිත්ත වීති පිළිබඳව චිත්ත නියාමයේ පිළිබඳව විග්‍රහ කරලා තියෙන හැටි ඊළඟට ප ဋ ාණ ප්‍රකරණය තමයි ඊටත් වඩා 18 ආකාරයකට 18 වෙනි ශීර්ෂය නම් සාමාන්‍යයෙන් මුලේවා පිළිබඳවම සමස්තය කුළු ගැනීමක්. එහෙම නැත්නම් 17 ආකාරයකට මේක විස්තර කරලා තියෙනවා. ඒකේ බලන්න පළවෙනි එකේ අපි ඒක ඔබට සජ්ජායනා කරලා විග්‍රහ කරන්නම්.